සීලයේ වශයෙන් අපි දුස්සීලව දුරාචාරව පරස වචන කතා කරමින්, කේලම් කියමින්, බොරු කියමින්, ඊසචන කතා කරමින් යන්නේත් නැහැ. ඒ වගේම අපි යම් පරිශදයකට යනවා නම් ඒ පරිශදය මේ බ්‍රහ්ම මණ්ඩලයක් වෙන්න පුළුවන්, දේව මණ්ඩලයක් වෙන්න පුළුවන්, ශාස්ත්‍රීය මණ්ඩලයක් වෙන්න පුළුවන්, ශ්‍රවණ මණ්ඩලයක් වෙන්න පුළුවන්, උගත් මණ්ඩලයක් වෙන්න මණ්ඩලයට ගැළපෙන තාලෙට එතන හැසිරෙන එකත් අපි මේ වගේ පිරිසක් හිතනවා ඒක තම තමන්ගේ වාක්‍යයට යනවා කියලා.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 මාර්ග ඥානයකට යන්න හෝ මේ ලෝකෝත්තර ධර්මයක් ආවෝද කරන්න හෝ ඒ පුදුලට වරන් නැතුව යනවා. ඒ ਸਰවචන්නාංශي අර <clears throat> ක්‍රමයෙන් සීල ශික්ෂාව පෙන්නලා සමාධි ශික්ෂාව සම්මුතිය වශයෙන් පෙන්නලා දීලා එයින් එහාට ගිය කෙනෙකුට මේ සම්මා වාචා වශයෙන් මාර්ගාංගයක දික්‍රියා කරන ආකාරය ගැන කතා කරනකොට කතෝ මෝච බික්කවේ සම්මා වාචා කියලා මානි මේ ශරුවච්චන් වහන්සේ කෙනෙක් විසිනවා. එන්ට නෛර්යානික සීත අධර්මයට අනුව මොකද්ද සම්මා වාචා කියලා කියන්නේ. කියලා සර්වඥාසි ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහන්නේ පරිශදී පිළිසින් බලා උත්තර බලාපොරොත්තු නෙවෙයි කත්තුකම්මිත ප්‍රශ්නයක් උත්තර දීම සඳහා පිළිසිගේ අවධානය හරියට යොමු කරන්නයි. මහනි මම උඹලට කියලා දෙන්න හදන්නේ මේ සම්මා වාචා කියන එක කියන්නේ නැතුව ඒකම වෙන පැතින් කියන මහනි කුමන්ත සම්මා වාචා කියන්නේ. ඒක සර්වඥාන්සේගේ බණහලා ඉන්න පිළිස අත උසලා මම දන්නවා ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ. කරය බනාගෙන ඉන්න මේ දරුවචනාංශී ඊගාට කියන්න හදන්නේ සම්මා වාචා ගැන තමයි කියලා. එහෙම අවධානය ගත්තට පස්සේ සර්වචන කියනවා සම්මා වාචම් පහම් බික්කවේ ද්වයං වදාමි. මහණි මම කියනවා මේ සම්මා වාචා ගැඹුරු මට්ටමින් ඉක්මවනකොට වචනය සම්‍යක් පැත්තට ගන්නකොට යහ පැත්තට ගන්නකොට පුරුල් පැත්තට ගන්නකොට දෙතාවර්කමකින් පහර දෙකකින් ක්‍රම වේද දෙකකින් සමීකරණ දෙකකින් විසඳන්න ඕන.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 ඒ කියන්නේ තෑ එන ශබ්ද 300ක් විතර දවසකට වැඩේ. ඉතින් ඊට පස්සේ මේ ගොඩනැගිල්ල බැරි නිසා අපිට කිව්වා බොරුම කට්ටියත් එක්ක එකට භාවනා කරන්න කියලා. ඒකට පල්ලෙයා ශාලා විතර ඇති. ඒක 150ක් විතර කට්ටිය වාඩි වෙනවා. ඉතින් වාඩි වෙච්චාම අර පිටතර කට්ටිය ගිහිල්ලා වාඩි වෙලා ඒ පැයට හරියට යනවා වාඩින අර ගොල්ල නැගිටලා එක එක්කනේ සම්භාෂණය කරන්න පටන් ගන්නවා. එක එක්කෙනෙකුට අතබල සාත්‍ර කියන්න පටන් ගන්නවා. ඒ උඹ භාවනා කරන කතා කරනවා.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 මේ අපි මෙච්චර කල් විවේක වෙලා ආව මෙතන ආර භාවනා කරන්න කියලා ඕගොල්ලෝ මේ විතර කරදර කරනවා මම කියලා සයිඩට කියනවා කියලා. මම කියලා මතක් කරනවා මොකද මට බාධායි කියලා. මම ඒක දැක්ක කනවා කියලා. පස්සේ කොහමද සුද්දෙක් ගිහිල්ලා සයිඩට කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ අපි හිටපු සහලාව අපිට නන්දන වනයක් නෙවෙයි. එසේ නමුත් අපිට මේ රද්ද කරන එක එකක් මේ විචුලින් ගන්න සාධි. ඊට අමතරව මෙතන ගියාට පස්සේ මේ මිනිස්සු කතා කරන එක යෝගාවචරයි කියන මිනිස්සු කතා කරන එක ඉවසන්න බෑ. හරි අමාරුයි අපිට කරුණා කරලා එයාට උපදෙස් දෙන්න කියලා. ඊට පස්සේ සයිඩෝකීසිසේත් මේ ඒ කියන චෝදනාව වලට ගත්තා. ඊට පස්සේ සයිඩෝ කිව්වා. ඒක ඇත්ත තමයි. ඒක කතා කරන්නේ කොහොමද නෑ තමයි යෝගාවචිතාවකේ ප්‍රබාධා කරන එක. හොඳ පිටත කතාවද වැඩියෙන් බාධා කරන්නේ ඇතුළත කතාවද කියලා. ඔය පිටත කතාව නැති කරලා ඕගොල්ලෝ භාවනා කරන්න ගියාම මොකද වෙන්නේ කියලා. ඇතුළත කතාව ඊට වඩා කොහොම සරයි. ඒක නතර කරන්න කිව්වොත් මම මොකද කරන්නේ කියලා. ඒ නිසා ලේසි නිසා මට පුළුවන් නිසා ඔයගොල්ලෝ මට කිව්වට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕ ඇතුළත කතාව නැතර කිරීම ගැන. කොයිදෙන් කොයි එකද බරපතල වෙන්නේ. කොයි එකද වඩා දුරදිගන අහිමික ප්‍රතිඵල ලබා දෙන්නේ කියලා නෑ විස්තරයක් කරලා පෙන්නනවා. මේ ඇතුලේ නැගින විතක්ක ਵਿਚාර දෙන්න. ඉඳගත්තට පස්සේ අපි චරිත ලකුණු අනුව කාටවත් බලක් කරන්න බෑ. ඒක හරියටම උඹ කියන්නේ මේ මේක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 ඉතින් ඒ සඳහා ਸਰවඥාන්සේ සඳහන් කර දෙනවා අතුලත කතාව ආරති විරති විරමති ඒක නොවෙන තැනට ඒක නැස කර ගැනීම සඳහා කටයුතු කිරීම අර බාහිර කතාව නැස කරනට වඩා වැදගත් හැබැයි බාහිර කතාව නැත කරන්නේ නැතුව මෙතෙන්ට යන්න බෑ ඒ නිසා අපිට අර පුළුවන් හරි බාහිර කතාව නැත කළා මේකට ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා හිත හිත රෝම දෙඩමලු මේක යකායේ කම්මල වාගේ කොච්චර දොඩමලුද කියනවනම් අපි නිදාගෙන සාන්ත සුන්දර නිින්ද හිටියත් හිතේ දොඩමලුක මේ තඹ දුයිතු අඩුවක් වෙන්නේ.